සුබ උදෑසනක් ඔබ සීලු දෙනාට ඉතාම තමාරුකාරී වාතාවරණයකට ලෝකයක් ලෙස රටක් ලෙස මුහුණ දීලා තියෙන වෙලාවක අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබ හා සමඟ සම්බන්ධ වීමට ලැබීම ඉතාමත් භාග්‍යයක් සහ ආශිර්වාදයක් අද දවස්සේ සබත් දවස ස්වාමින් වහන්සේගේ දවස උන්වහන්සේගේ නාමේ මහිමය උදෙසා උන්වහන්සේගේ නාමේ ගෞරවය උදෙසා අද දවසෙත් අපිට මෙයාකාරයෙන් උන්වහන්සේව නමස්කාර කරන්න වච්චනය අහන්න ඒ තුළ ජීවත් වෙන්න ශක්තිමත් වෙන්න උන්වහන්සේගේ අභිමුකය අත්දකින්න අපට දී ඇති අවස්ථාව ගැන ස්තුතියි. පසුගිය කාලය තුළ දෙවියන් වහන්සේ ඔබව මාව ගෙනාව ඔබට මට ආශිර්වාද කලා ඔබම මාරක්ෂා කලා උන්වහන්සේ අපවත් හැරිය නෑ මන්ද දෙවියන් වහන්සගේ වචනය කියනෝ. උන්වහන්සේ උන්වහන්සගේ දරුවන්ගේ හාත් පස උන්වහන්සේ සිටින දෙවියන් වහන්සේ. අපි මේ නමස්කාරය ආරම්භ කරන්න යනෝ. ගීතාවලිය පොතේ එකසිය තිස් හතරවෙනි පරිච්චේදය අපි කියවන්න යනෝ. ගීතාවලිය එකසිය තිස් හතරවෙනි පරිච්චේද පද තුනක් තියෙන්නේ. රෑකාලේ සමිඳුන්ගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි සමිඳුන්ට ප්‍රශංසා කරන්න. ශුද්ධස්ථානය දෙසට අත්වොසවා සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිධානෝ එස්සේය අහසත් පොළොවත් මැව් තැනන් වහන්සේය. සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. සමිධානෝ එසේය අහසත් පොළොවත් මැවූ තැනන් වහන්සේ සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි යාඥා කරමු මේ කාලය ස්වාමින් වහන්සගේ අත්වලට බාරකරම් දෙවියන් වහන්සකින් අපි ඉල්ලා සිටිමු මේ දවස ආශිර්වාදලා දවසක් කරන්න කියලා. ස්වාමිනි අපි යාඥා කරනවා මේ දෙව මෙහි ආරම්භයේ සිට අවසානය දක්වාත් ස්වාමිනි මේ දවස්සේ අපි ලබන්නා වූ අධ්‍යාත්මික පෝෂණය අපි දන්නෝ ඔබහන්සේ නමස්කාර කරන අයව සොයනවා. වච්චනය තුළ ජීවත්වන මනුෂ්‍යයන්ව සොයනවා. ඔබහන්සගේ වචනයේ සත්‍යතාවය තුළ ගමන් කරන අය සමඟ බෝහන්සේ ජීවත් වෙනවා. දෙවිපාණන අපි ඔබහන්සේගේ ශුද්ධ වූ දෑත්වලට මේ කාලයක් ඉදිරි දවසුත් භාර කරමින් අපි එකෙක් කෙනා භාරවෙන්නේ. ඒසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. කවදාවත් හිඟවෙන් හිඟ කරන්නේ නැති. දවස් පතා අපට සපයන. දවස් පතා අපි ආරක්ෂා කරන ස්වාමින් වහන්සේට. සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන බින්දුනි සියලු දේ සපයන සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් ජලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනේ නිල් තන ගොදුරු බිමේ ගොදුරු බිමේ මා ඉන්නට සලස්වලා රාජලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනේ පියපත් යට මා සඟවලා අනතුරු නොවනාසි රැකගෙන රාජලිය පුසේ මාගෙන යයි මගේ සමිඳුනේ පියපත් යට පියපත් යට මා සඟවලා අනතුරු නොවනාසේ රැකගෙන රාජලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනේ ජෙවුවා ඇතිවේවා සපයන ආරක්ෂා කරන සපයපු ආරක්ෂා කරපු දෙවියන් වහන්සේ. ස්වාමිනි සියලු දේවල් වලින් ඔබ වහන්සේ අප සමග සිටියා අපව රැක බලාගත්තා අපව පෝෂණය කළා ඔබ වහන්සේ අපට ආශිර්වාද කළා විශ්වය අයිති අපේ දෙවිපාණන් වහන්සේ කවදාවත් අපව තනි කළේ නැහැ අත්හැරියේ නැහැ ඔබ වහන්සේ මරණ සෙවනේ මිටියාවත මැදින් ගියා. නමුත් ඔබ වහන්සේගේ හස්තය අප සමග තිබුණා. ඔබ වහන්සේ අපගේ ගැලවුම් කරුවාණන් මිදුම් කරුවාණන් සුතිදවි පියාණන් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අපගේ ජීවිතයේ මෙතරම් දුර අරගෙන ආවා. හලෙලූයා. සුති වේවා. මැද්දේ ඇයිදු මට කියන්න සමිඳුනේ මට කියන්න සමිඳුනේ ඔබ ප්‍රේමේ නිමරවන්නේ කැඳෙව්වා ඔබ වහන්සේ අද දවස දක්වා අප සමග සිටිනවා අප උසුලාගෙන යනවා අපේ ජීවිත ගමනේ සියලු වෙහෙසීම් සහ දුර්වලකම් තුලදීත් අපගේ බෙලහීනකම් වලදීත් ඔබ වහන්සේගේ ਸਰව බලධාරී හස්තය අප සමග තබලා ඔබ වහන්සේගේ දිව්‍යමය කරුණාවත් ආශිර්වාදයත් අපට දුන්නද විශ්වාස වහන්සේ කවදාවත් අපව අත්හැරියේ නෑ. ජල මැද ගිනි මැද යනකොට ස්වාමිනි වේදනා අමාරුකම් වලින් යනකොට රෝග ප්‍රශ්න වලින් යනකොට අවශ්‍යතා වලින් යනකොට ස්වාමිනිය වූ වහන්සේ අප සමග සිටියා. අපට අවශ්‍ය ශක්තිය ධෛර්යය උපකාරය මඟ පෙන්වීම ඔබ වහන්සේ දුන්නා. අපි ස්තුති කරනවා. ඒ උතුම් දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ නිසා Aleluya. Daya berkamin කරුණා ගුණයෙන් මට හඳ ගැසුවා මගේ නම කියා සාමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සංවිධා ගිනි මැද මා සිටින විට නුඹ මගේ මැයි කියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැයි කියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා දයාබර කමින් ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා දයාබර කමින් හලෙලුයා සුතිවේවා දෙවි ස්වාමිනී මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා ගිනි මැදමා සිටින විට නුඹ මගේ මැයි කියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැයි කියා සුති ස්වාමිනි කිමිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබ ගෙන ගියා ගිනි මැද මා සිටින විට කරගෙන ඔබගෙන ගියා සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා හලෙලූයා සුතිවේවා දෙවි ස්වාමීනී ඕ නමස්කාර වේවා අපව උසුලාගෙන යන උසුලාගෙන ආපු දෙවි පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා වහන්සේ ශුද්ධයි සර්ව බලධාරී ස්වාමිනි නමස්කාර වේවා ස්වාමිනි අපි ස්තුතිවන්ත වෙනෝ දයාබර කමින් කරුණා ගුණයෙන් අපේ නම කියලා අපට හන ගැසුවා මවකුසේ පිළිසිඳ ගන්නට ප්‍රථම ඔබ අපව දැනගෙන සිටිය. ඔබහන්සේගේ වචනය කියනෝ නම කියලා අපව තෝරගත්තා නම කියලා අපව කැඳෙව්වා නම කියලා අපව ඔබ වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. ස්වාමීනි අපේ හිස කෙස් ගස් පවා ගණන් කරලා තියෙන. අප ගැන සලකන අපට ප්‍රේම කරන ස්වාමිනි ස්වර්ගයක් හැරලා පොළොවට ඇවිල්ලා අප උදෙස්සා වහන්සගේ ජීවිතය පූජා කරලා අපව ගලව ගත්ත දෙවිපියාණනි ස්වාමිනියද අපි ඔබ වහන්සේ සමඟ සිටින්නේ ඔබ වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ නිසා. ඔබ වහන්සේගේ ප්‍රේමය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දෙවිපාරණි අපි මුළු ගෞරවය මහිමය දෙමින් අපේ ජීවිත භාර කරනවා. වචනය තුළින්ද ස්වාමිනී ඔබ වහන්සේ අපව ස්පර්ශ කළ මැනව. ඒ වච්චනය තුළ ඔබ වහන්සගේ ජීවනය තියෙන නිසා අපි ස්තුතිවන්ත වෙමින් අපේ ජීවිත භාර කරනෝ කැප කරනවා. ඔබෝහන්සගේ අනුග්‍රහය අප සමඟ තැබුව මැනව. ඒසුස් වහන්සගේ උතුම් නාමේ ආමේ. දෙවියන් වහන්සේට මුළු මහිමය ගෞරවය වේවා. නැවත ඔබ සමග දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්න දුන්න මේ අවස්ථාව ගැන අපි බයිබලයේ අපි පෙරලා ගමු 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ සාමුවෙල් කියන දෙවියන් වහන්සේගේ දාසයාගේ ජීවිතය කොටසක් ගැන අපි බලන්න යනවා එක සාමුවෙල් පහළොස්වනි පරිච්ඡේදය කතා කරන්නේ මාතෘකාව දිව්‍යන් වහන්සේගේ අභිමුඛය ඔබේ ජීවිතෙන් ඉවත් වෙන විදියට ඔබ ක්‍රියා කරන්න එපා දිව්‍යන් වහන්සේගේ අභිමුඛය ඔබේ ජීවිතෙන් ඉවත් වෙන විදියට ඔබ ක්‍රියා කරන්න එපා අපි මිනිසයන් අප ඇතින් වර්ධි සිදු වෙනවා මනුෂ්‍ය ඉපදින්නේ පෞකාර ස්වභාවයෙන්. පෞකාර ස්වභාවය අපි ජය ගන්න තියෙනවා. ඉතින් දිනෙන් දින මනුෂ්‍යයන් අතර වැරදි සිදු වෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපි වැරදි කළ පලියට අපේ ජීවිතයෙන් අප අහක් වෙන්නේ නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන කාරණාවන් තියෙනවා අපේ ජීවිතේ යම් දේවල් අපේ අතින් කෙරුණේ නැත්නම් අපෙන් අතපසු වුණා නම් උන්වහන්සේ අපෙන් ඉවත් වෙලා යනවා. අපි කියවමු 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. දැන් නුඹ ගොස් අමලෙක්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට ඔවුන් සතු සියල්ල සහ මුලින්ම විනාශ කර දමා පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරා දමා පන්නේයි කියන සේකයි කීවේය. තිබෙන් වහන්සේ සාවුල් රජතුමාට කිව්වා වූ පණිවිඩය අමලෙක්වරුන් සමග යුද්ධට යන්න යුද්ධයේදී එදේශීය කිසි දෙයක් නුඹ රැගෙන එන්න එපා සියල්ල සම්පූර්ණයෙන් විනාශ කරන්න කිසිම වටිනා දෙයක් බැටළුවන් සත්තුන් ඒ මනුෂ්‍යයන් කිසි දෙයක් රැගෙන එන්න එපා සියල්ල විනාශ කරන්න. නමුත් සාවුල් රජතුමා යුද්ධයට ගියා ගිහිල්ලා කළ දේ වෙනස් දෙයක්. අපි ඒක දකිනවා අටවෙනි සහ නමවෙනි පදවල් වල අපි කියවමු එක සාමුවේල් 15 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9. ඔහු අමලෙක් වරුන්ගේ රජ වූ ආග පණපිටින් අල්ලාගෙන මුළු සෙනග කඩු මුවහතින් සහමුලින්ම විනාශ කර දැමුවේය. එහෙත් සවුල් සහ සෙනග ආගක්ද බැටලුවන් හා ගවයින් ගෙනුත් තරසතුන් ගෙනුත් ඉතා හොඳ එවුන්ද බැටලු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහමුලින්ම විනාශ කර දමන්ට අකමැතිව ඉතිරි කරගත්තුය. නොමුත් නුසුදුසු වූ නොවටින්නා වූ සියල්ලම ඔහු විනාශ කර දැමූය. සාවල් රජතුමා යුද්ධයට ගියා. මොනවද කරන්නේ? ඒ රජතුමාව අමලේපුරම්ගේ රජතුමාව අල්ලගන්නවා. ඒ දේශයේ මිනිස්යන්ව විනාශ කරනවා. නොවටිනා සියලු දේවල් විනාශ කරමින් වටිනා සම්පත් රැස් කරගෙන වටිනා බැටළුවන් සත්තු අල්ලගෙන නැවත දේශයට පැමිණෙනවා. දෙවියන් වහන්සේ කිව්ව දේ මොනවද? කිසි දෙයක් ඒ දේශයෙන් එපා. සියල්ල විනාශ කරන්න. සාවුල් කළ දේ මොනවාද? ඒ දේශයෙන් වටිනා දේවල් රැගෙන දේශයට නැවත පැමිණෙනවා. මේ දේ දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ප්‍රසන්නව තිබුණේ නැහැ. උන්වහන්සේ කිව්වා සාවුල් කළ දේ ගැන මම ප්‍රීති වෙන්නේ නැහැ. මම සතුටු නැහැ. ඒක මට පිළිකුලක්. මේ පණිවිඩය ගෙන එන්න සාවුල් වෙතට සාමුවෙල්ව දෙවියන් වහන්සේ එවනවා. සාමුවෙල් සාවුල් වෙතට එන වෙලාවේදී සාවුල් ප්‍රකාශ කරනවා මම දෙවියන් වහන්සේගේ ආඥාව උන්වහන්සේ කිව්ව දේ ඒ ආකාරයටම මම කළා. සාමුවෙල් ඔබට ආශිර්වාදය වේවා කියලා ප්‍රකාශ කරනවා. අපි කොටස අපි කියවමු 13 වෙනි පදය සාමුවල් සවුල් ළඟට පැමුණු කල සවුල් ඔහුට කතාකොට ස්වාමින් වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේවා මම ස්වාමින් වහන්සේගේ වචනය ඉෂ්ට කෙළෙමී කීය සවුල් කියනවා මම ස්වාමින් වහන්සේගේ වචනය ඉෂ්ට කළෙමි සවුල්ගෙන් කවුරුත් ඇහුවේ නෑ ඔබ ස්වාමින් වහන්සේ කිව්වදේ කළාද කියලා කියන ප්‍රකාශනයේ මොනවද සැඟවිලා තියෙන්නේ දෙවියන් වහන්සේව රවට්ටන්න හදනවා. කළ දේ දෙවියන් වහන්සේ කිව්ව දෙයට වඩා වෙනස් දෙයක්. අකීකරු දෙයක් කළා. නමුත් එළියට පේන්න කියන්නේ කරන්නේ දෙවියන් වහන්සේ කිව්ව දේ ඒ ආකාරයට කළා වගේ ආත්මික විදියට දේවදාසයෙකුට ප්‍රකාශ කරනවා. වෙනස මොනවද? සාමුවෙල් දෙවියන් වහන්සේ පණිවිඩය දීලා තිබුණා. සාවුල් කිව්ව දේ මොන දේ වුණත් ස්වාමීන් වහන්සේගේ දාසයා නුඹ ආශිර්වාද වේවා මම දෙවියන් වහන්සේ කිව්ව දේ කළා. සාමුවෙල් දන්නවද මොනවද? සාවුල් කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේ තීන්දුව කරා සාවුල්ගේ රජකම රජකමෙන් සාවුල් ඉවත් කරන්න. නමුත් සාවුල් කියන දේ වරදක් පිළිගන්න තැනක සාවුල් නැහැ. අද ඔබේ මගේ ජීවිතයේ වැරදි වෙනවා. අතපසුවීම් වෙනවා. යම් කාලයක යක්ෂයාගේ පෙළඹවීමෙන් හෝ අපේ මාංශික තෘෂ්ණාවෙන් හෝ යම් අපේ දුර්වල තැනක් නිසා ජීවිතේ වැරදි වෙනවා. නමුත් දේව පණිවිඩය දේව වචනය අපි වෙතට පැමිණෙන විට අපි දක්වන ප්‍රතිචාරය කොහොමද? දේව වචනය දේශනාවන් වල උගන් ඉගෙන්වීම් වල අපේ කන් වලට ඇහෙනකොට අපි ඒක අහලා අපි එළියට පේන්න අපි කරන ප්‍රතිචාරය කොහොමද තියෙන්නේ? ඒ සාවුල් වැඩිකාරයා. හැබැයි එළියට පෙන්වන්නේ සාම්වේල් ඉදිරියේ හරිම දේව භක්තිකයෙක් විදියට දිව්‍ය මානසේ සියල්ල දන්නවා. නැවත කාරණාවන් අපි දකිනවා 15 වෙනි පදයේ මොනවද කියන්නේ? සාමුවෙල් ඉදිරියේ ප්‍රකාශ කරනවා මම නෙමෙයි සෙනග මේ දේ කළා. ඇයි කලේ දිව්‍ය මාසයට පූජාවක් ඔප්පු කරන පිණිස. සාවුල් කවුද? රජතුමා. යුද්ධේ වගකීම කාගේ අතේද තියෙන්නේ? සාවුල් රජතුමාගේ අත. එතනට ගිහිල්ලා දේවල් කරලා නැවත හැරිලා එනකොට ඒකේ වගකීම දෙවියන් වහන්සේ කාටද පවරලා තිබුණේ? සාවුල් රජතුමාට. සාවුල් රජතුමා මොනවද කියන්නේ? ස්වාමිනී මම නම් නෙමෙයි මේ සෙනඟ තමයි ඒ දෙකලේ ඔබ වහන්සේට පූජාවක් ඔප්පු කරන්න. සවුල් වරද පිළිගන්න තැනක මේ ස්ථානයේත් නෑ දෙවනි වතාවත් තමන් හරි තමන්ගේ වරදක් නෑ අන් අය පිට පටවලා ආත්මික කමක් පෙන්නනවා දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කරන පිණිස තමයි මේ දේ සෙනග කරන්න ලෑස්ති වුණේ මම නම් නෙමෙයි අපේ වරදට වගකීම අපි ගන්න අවශ්‍යයි. සාවුල්ගේ තනතුරට උන්වහන්සේ පවරපු වගකීම සාවුල් දරන්න අවශ්‍යයි. නිවස්වල පියවරුන් ඉන්න පුළුවන්. ඔබේ වගකීම ඔබ දරන්න අවශ්‍යයි. දරුවන්ගේ වැරදි දකිනවා නම් ඒක දැක්කේ නෑ වගේ නැත්නම් ඒක මම නෙමෙයි ඒක දරුවා කළයි කියලා කියන්න බෑ. මන්ද දෙවියන් වහන්සේ දීලා තියෙන වගකීම් ඒ ආකාරයටම කරන්න අවශ්‍යයි. දේශයක නායකයෙක් වේවා, නිවසක නායකයෙක් වේවා, ආයතනික නායකයෙක් වේවා, ඒ නායකයාට පවරලා තියෙන දේ ඒ නායකයාගෙන් බලාපොරොත්තු වෙනවා. මේ ස්ථානයේදී සාවුල් කියන දේ හරිම පහත් ප්‍රකාශනයක්. මම දන්නේ නැහැ මේ සෙනග මේ දේ කළා ඔබට පූජාවක් ඔප්පු කරන පිණිස ඉතුරු අනිත් සියල්ල විනාශ කරා. ඉතුරු සියල්ල විනාශ කරන ප්‍රකාශනයෙන් හරි කීකරුකමක් තියෙන බව බව පෙන්න ගන්න උත්සාහ කරනවා. දේව වචනයෙන් ගොඩක් දේවල් අපිට අවවාද කරනවා. අපිට කීකරු වෙන්න ගොඩක් කාරණාවන් තියෙනවා. අපි කීකරු වුණා වූ සමහර දේවල් අරගෙන අපි කීකරු නොවුණා වූ කාරණාවන් අපිට සංගවන්න බෑ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ කියන සියල්ල ඒ ආකාරයට අපි සම්පූර්ණ කරන්නයි. භාගයට කීකරු වීම කීකරු වීමක් නෙමෙයි. කීකරු වීම කියන්නේ ඒක සම්පූර්ණ විය යුතුයි. මෙච්චර දේවල් කරලා සාවුල්ගේ ඇතුළ තවමත් පසුතැවිලි වෙන්නේ නැහැ. ඔගේ ප්‍රකාශනය තවමත් කියන්නේ තමන් හරි තමන්ගෙන් වරදක් වෙලා නැහැ. මේ සෙනගෙන් වරදක් වෙලා ඇති මගෙන් නම් වෙලා නැහැ. 16 වෙනි පදයේ සාමුවෙල් කියනවා සාවුල්ට නිහඬ වෙන්න. මම දෙවියන් වහන්සේ කියන්න තියෙන පරිවිඩේ කියන්න ආවේ. එතකොට සාවුල් කියනවා ඔබ දැන් කතා කරන්න. ඒ කියන ආකාරයත් ඔබ බැලුවනං යටහත් ප්‍රකාශනයක් නොවේ. අපේ භාෂාවෙන් අපි කියනවනම් කටගහනවා වගේ තැනක සාමුවෙල් ඉදිරියේ සාවුල් ක්‍රියා කරන්නේ. සාමුවෙල් කියනවා දරුණු විදියට කියනවා සාවුල් නිහඬ වෙන්න. මම දෙවියන් වහන්සේ කියන්න ඕන දේ කියන්න අවශ්‍යයි. එතකොට සාවුල් කියනවා හරි දැන් කතා කරන්න. සාවුල්ගේ ඇතුළේ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන කාරණාවන් ප්‍රතිචාරය තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ පෞකාරයන්ව උන්වහන්සේ ඉවතට දමන්නේ නැහැ. පෞකාරයා නැවත හැරෙන්න පසුතැවිලි වෙන්න හදවතේ යටහත්කමක් තියෙනවා නම් දෙවියන් වහන්සේ කිව්ව දේ හරි මම කළ දේ වැරදි කියන තැනට එනවා නම් නැවත අවස්ථාවක් දෙනවා. නමුත් සාවුල් ඒ අවස්ථාව පැහැර හැරියා. මේ ස්ථානයේදී කීප අවස්ථාවකම කියන්නේ මම හරි. මම හරි. සාමුවෙල් කතා කරන්න ගත්තායින් පස්සේ 20 වෙනි පදයේ නැවත කියනවා මම කීකරු වුණා. අකීකරු වුණ බව පිළිගන්නේ නැහැ. 20 වෙනි පදේ අපි කියවමු. සාවුල්ද නැත මම ස්වාමින් වහන්සේගේ හඬට කීකරුව ස්වාමින් වහන්සේ මාය වූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගක් ගෙනාවෙමි. අමලෙක්වරුන්ද සාමුලීම විනාශ කර දැමීමි. නැවත කියන්නේ මොනවද? මම කීකරු වුණා. උන්වහන්සේ කියපු දේ මම ඒ ආකාරයටම ඉෂ්ට කළා කියලා නැවත කියනවා. මෙතන යන්නේ පිරිසක් අතර කතාවක් යනවා සාමුවෙල් සහ සවුල් සාමුවෙල් ආවේ දෙවියන් වහන්සේගේ පණිවිඩය එනම් සාවුල් අකීකර වුණා ඒ ගැන මම ප්‍රසන්න නෑ සාවුල්ගේ ක්‍රියාව ගැන මම සන්තෝෂ නෑ කියන පණිවිඩය කියන්න ආපු සාමුවෙල් ඉදිරියේ සාවුල් නැවත නැවත කියනවා මම දෙවියන් වහන්සේ කිව්ව දේ කළා මම උන්වහන්සේ කියපු කාරණාව මේ විදිහට මිෂ්ඨ කළා මේක පළවෙනි වතාව නෙමෙයි මේ වෙනකොටත් මේක තුන්වෙනි වතාව තමන් කළපු වරද නැවත සාධාරණය කරමින් සාවුල් දැඩිව දේවදාසයන් ඉදිරියේ කතා කරමින් සිටිනෝ. මේකෙන් සැඟවිලා තියෙන දේ මොනවාද? දෙවියන් වහන්සේට වඩා සාවුල් දන්නවයි කියන එක. ඒ අදහස තමයි සාවුල් තුල තියෙන්නේ. දෙවියන් වහන්සේ කිව්වා නම් ওই දේශයෙන් කිසි දෙයක් එපා කියලා ඒක එපා. දෙවියන් වහන්සේට පූජා කරන්න වටිනා දේවල් ගේන්න අවශ්‍ය නම් උන්වහන්සේ කියනවා වටිනා දේවල් ටික රැගෙන එන්න කියලා. ඊට වඩා සාවුල් මේ සෙනගගේ හඬ අහලා දෙවියන් වහන්සේගේ හඬ හැලු කරා. හැලු කරලා තවමත් තර්ක කරනවා මම වරදක් කරලා නැහැ. මුරණ්ඩුයි අහංකාරයි කතාවන් වලින් තේරෙන්නේ යටහත් භාවයක් නෙමෙයි. 21 වෙනි පදයේ දැන් කියනවා නමුත් සෙනග මේ දේ කලන්න පෙළඹෙව නිසා මේ දේ කළ කළ බව සෙනගගේ පෙළඹවීමට නැත්නම් සෙනග මේ දේ කරා. සෙනගට ඉඩ හැරියේ සාවුල් මේ සියල්ල කරලා ඉවර කරේ සෙනග බව දැන් සෙනග පිට දාලා සාවුල් බේරෙන්න හදනවා. අපේ ජීවිතේ අපි කරන වරදවලට අපි වග කියන්න අවශ්‍යයි. ආරම්භයේදී ආදම් ඒව අතර තිබුණ ප්‍රශ්නය මෙන්න මේකයි. එක එක්කෙනාට වරද පටවමින් කරකව කරකව හිටියා. මේ තැනදී සාවුල් කරන්නේ වරද පිළිගන්න තැනක නෑ. තවමත් පිළිගත්තේ නෑ. 21 වෙනි පදේ තියෙනවා විනාශ කළ යුතු සියල්ල තමයි මේගොල්ලන් ඉතුරු කරගෙන ආවේ. ඒ බැටළුවන් සත්තු එතන තිබිච්ච හොඳ දේවල් විනාශ කළ තිබිය යුතු දේවල්. නමුත් ඒවා ඉතුරු කරගෙන ගෙනාවා මේ සෙනග. සවුල් අදාළ නෑ කියන තැනේ කතා කරනවා. 24 වෙනි පදයේ අපි එනකොට පොඩි වෙනස් දෙයක් එතන එනවා. දැන් මේ වෙනකොට නැවත නැවත තර්ගයේදී වෙනවා සාවුල් වැරදි නෑ කියන තැනේමයි Taman ප්‍රකාශ කරන්නේ. 24 වෙනි පදයේ යම් ප්‍රකාශනයක් කරනවා මේක කියවමු. සෞල් සාමුවෙල්ට කතාකොට මම පව් කෙලිමි. මක්නිසාද මම සෙනගට බයවී ඔවුන්ගේ හඬට කීකර වූ බැවින් ස්වාමින් වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩ කළෙමි. මෙතන වරද පිළිගන්නවා වගේ ප්‍රකාශනයක් තියෙනවා. පසතැවිලි වෙනවා වගේ ප්‍රකාශනයක් තියෙනවා. මොකක්ද කියන්නේ මම වැරදි කළා. දිව්‍යන් වහන්සේ එපා කියපු දේ කළා. ඒකට තව දෙයක් එකතු කරනවා. මේ සෙනගට බය වෙලා මම මේ දේ කළා. සම්පූර්ණ පිළිගත හැකි පසුතැවිලි වීමක් නොවේ. සෙනගට බය වෙලා මම කළයි කියලා ප්‍රකාශ කරනවා. කවුද සාවුල් බලයලත් ඊස්රායලේ රජතුමා. සෙනගගේ ප්‍රකාශන වාක්‍ය අහලා බයවෙන්න අවශ්‍ය තනතුරක් නෙමෙයි. නැවත කියන්නේ වරද පිළිගන්නේ නෑ. තවමත් තවමත් මෙච්චර දේවදාසය කතා කරද්දිත් සෙනග පිටත් තමන්ගේ වගකීම් බාරගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා. මේ ස්ථානයේදී පසුතැවිලි වෙනවා වගේ කතා කරාට යටි හිතින් තියෙන දේවල් ප්‍රකාශ වෙනවා සෙනගට බය වෙලා තමයි මේ දේ මං කරේ. මම වරද කළා කියන තැනේ නෙමෙයි සෙනගට බය වෙලා සෙනගට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ප්‍රකාශ කරන්නේ මම පව් කළා කියලා කියන්නේ එළියට පේන්න පසුතැවිලි වීමක් වගේ. ඇයි? සාමුවේල් තදින්ම ප්‍රකාශ කරා ඔබ කළ දේ වැරදි බව දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. දැන් ඉදිරියේදී සාවුල්ගේ මේ ප්‍රකාශනයෙන් මම වරද කරා කියලා පිළි අරගත්තයින් පසුව සාවුල් සාමුවේල්ගෙන් ඉල්ලනවා ඔබ මා සමග එන්න අවශ්‍යයි දෙවියන් වහන්සේට මම නමස්කාර කරන පිණිස විසිපස්වෙනි පදේ. සවුල් ඉල්ලනවා සාමුවල්ගෙන් ඔබ මාත් එක්ක එන්න මම දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස. මොනවද වෙන්නේ? සාමුවල් කියනවා මම එන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව රජකමෙන් අහක් කරන්න තීරණය කරලා ඉවරයි මම එන්නේ නැහැ. මේ වෙනකොට දෙවියන් වහන්සේ තීරණය අරගෙන ඉවරයි. සාවුල්ව ඉවත් කරනවායි කියලා උන්වහන්සේ තීරණය අරගෙන ඉවරයි. ඇයි මේ වගේ ගතිගුණ සමග පසුතැවිලි නොවන යටහත් නොවන දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව නොකරන තමන් කරන දේ හරි කියන ඒ මුරණ්ඩුකමින් කැරලිකාරකමින් තවමත් කතා කර කර ඉන්න මේ රජතුමා සුදුස්සෙක් නෙමෙයි ජාතියක් මෙහෙවන්න. සාමුල් කියනවා මම ඔබ සමග එන්නේ නැහැ. දැන් සාවුල්ට අවශ්‍ය වෙන්නේ මොනවද? සාමුවේල්ව තමන් සමග තියාගෙන নমස්කාරයක් කියලා එළියට පේන්න දෙයක් කරනකොට සියලු දේ වැහිලා ඉවරයි කියන හැඟීම මිනිසයන්ට අරගෙන යන්න. එයි දේවදාසයෙක් මා සමග ඉන්නවා දේවදාසයව ළඟින් තියාගෙන මම নমස්කාරයක් ඔසවනවා. මම අකීකර වුණු දේවල් දෙවියන් වහන්සේ එපා කිව්ව දේවල් මම කරලා নমස්කාරයක් කියලා එළියට පේන්න දේවදාසයෙක්ව මගේ සතුව තියාගෙන මම කරනකොට එලිපිට දකින මිනිසයන් ඉදිරියේ සියල්ල වැහිල යනවයි කියලා අදහසකින් සාමුවෙල්ව ළඟින් තියාගන්න උත්සාහ කරනවා සව්. සාමුවෙල් එක ප්‍රතික්ෂේප කරා. මොනවද වෙන්නේ? 27 වෙනි පදයේ සාවුල් සාමුවෙල්ගේ සලුවෙන් කෑල්ලක් අල්ල ගන්නවා සාමුවෙල් හැරිලා යන්න උත්සාහ කරන වෙලාවේදී සාවුල්ගේ ආරාධනාව සාමුවෙල් ප්‍රතික්ෂේප කරමින් හැරිලා නැවත යන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී සාමුවෙල්ගේ සල්ුවෙන් කොටසක් සාවුල් අල්ලගන්නවා. මොකද්ද වෙන්නේ? සාමුවෙල් ඒක ඇදගෙන යන වෙලාවේදී ඒ සලුව ඉරෙනවා. ඉරෙනකොට සාමුවෙල් කියනවා සාවුල් මේ සලුව ඉරුණා වගේ ඊශ්‍රායෙල් රාජ්‍ය ඔබෙන් ඉරිලා ඔබෙන් ඉවත් වෙනවා. තිස්වෙනි පදයේ නැවත සාවුල් ඉල්ලීමක් කරනවා සාමුවෙල්ගෙන් වැඩිමහල්ලන් ඉදිරියේ දෙවියන් වහන්සේට নমස්කාරයක් කරන්න ඔබ මාත් එක්ක එන්න ඉන්න ඕනේ. සාමුවෙල් දේවදාසයා පූජකයා ආලේපලක් තැනැත්තා. සාවුල් අකීකරු වෙලා මේ වෙනකොටත් දෙවියන් වහන්සේ රජකම ඉවත් කරන්න කියලා තීරණයට තීරණය අරගෙන ඒකට යටත් වුණු මිනිසෙක් විදියට දැන් සාවුල් ඉන්නවා. තවමත් කරන්න උත්සාහ කරන්නේ සාමුවෙල්ව ළඟ තියාගෙන පිටස්තරව සෙනග ඉදිරියේ වැඩිමහල් ඉදිරියේ තමන්ගේ ප්‍රෝඩාකාරී දේවල් සාධාරණීය කරගන්න. සාවුල් කරේ ප්‍රෝඩාවක්. ඇයි වරද පිළි අරගෙන නෑ වරද පිළිගන්නවා වගේ පේන ප්‍රකාශනයක් 24 වෙනි පදයේ කිව්වට යටි හිතින් තියෙන සැඟවුණු දේ මම සෙනගට බය නිසා තමයි මේ දේ කරේ. විය යුතු දේ මොනවද? දාවිත් වගේ දාවිත්ට නාතන් ගිහිල්ලා වරදක් පෙන්වුවාම දාවිත් සම්පූර්ණයෙන්ම යටත් වුණා එතනින් දෙවියන් වහන්සේ ඉදිරියේ හදවත කැඩුනා. ප්‍රතිචාරය වෙනස්. මෙතනදී තවමත් තර්කානුකූල විදියට දෙවියන් වහන්සේගේ වචනයට ඉහළින් තමන් තමන්ගේ මතය ස්ථිර කරගෙන කැරලිකාර විදියට සාවුල් රජතුමා ක්‍රියා කරනවා ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වුණේ නැහැ දෙවියන් වහන්සේ සාවුල්ගෙන් ඈත් වී ඉවතට යන්න තීරණ ගත්තා මොනවද වුනේ ඉතිරි කොටස් ඔබ බලාගෙන ගියා නම් දාවිද්ව රජකමට ආලේප කරනවා ඊයින් පස්ව සාවුල් පිටතට දෙවියන් වහන්සේ විසින් ඉඩ හැරුණු අන්ධකාර ආත්මයක් පැමිණෙනවා ඊට පස්සේ පිලිස්වරු ඉදිරියේ මුළු දේශයම බය වෙලා ඊශ්‍රායෙල් වල ඉන්න සොල්දාදුවන් සියල්ල බය වෙලා රජතුමා ඇතුළුව සියල්ල බය වෙලා වෙවුලමින් කාලය ගත කරනවා. අවසානයේදී සාවුල් සහ දරුවන් එකම දවසේ යුද්ධයකදී මැරිලා විනාශ වෙනවා. දෙවියන් වහන්සේ සාවුල්ගෙන් ඉවත් වෙන්න උන්වහන්සේ නියම කළපු දවස පටන් සියලු දේ සාවුල්ගේ ජීවිතයේ අසාර්ථක විදියට හැරෙන්න පටන් ගත්තා. අද ඔබේ මගේ ජීවිතයේ වැරදි වෙලා ඇති දේව දෙවියන් වහන්සේ කියපු දේව වචනේ තියෙන කාරණාවන් ඒ ආකාරයටම තියාගෙන ඒක සාධාරණය කරන්න අපේ වරද සාධාරණය කරන්න වචනය පෙරලන්න හදන්න එපා. කීකරුකම කියන්නේ සම්පූර්ණයි. දෙවියන් වහන්සේට নমස්කාරයක් ඔසවන්න දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කරන්න තමයි මං අරහෙන් අල්ලගෙන ආවේ කියලා සාවල් කියපු ප්‍රකාශනය උන්වහන්සේ පිළිකුල් කරා. උන්වහන්සේට අවශ්‍ය අපේ හදවත ඔබේ හදවත දෙවියන් වහන්සේ සමග නැත්නම් ඔබ කරන දේවල් ඔබ වාචයට දෙන දේවල් උන්වහන්සේට පළක් වෙන්නේ නැහැ. උන්වහන්සේට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. සාවුල් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ සාවුල්ගේ හදවත දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන විදියට ප්‍රතිචාර දැක්වුව නැති නිසායි. ඔබ සාවුල්ගේ ජීවිතේ උණා වූ දේවල් ඔබේ ජීවිත නොවෙන්න දේව වචනයට ගෞරව කරන්න. වරදක් වුණා නම් ඒ වරදේ වගකීම ඔබ බාර ගන්න අවශ්‍යයි. අන් අයට පටවල හරියන්නේ නැහැ. දෙවෙනි මානසික වචනයෙන් මට බේරෙන්න පුළුවන් කරුණු කාරණාවන් විතරක් අරගෙන ඒව විතරක් ඉස්මතු කරගෙන පැනලා යන්න බෑ. දසාවලේදී කරා මේ ඇරෙන අනිත් දේවල් සියල්ල විනාශ කර බව ප්‍රකාශ කරනවා. සියල්ල විනාශ කරයි කියලා කියන්නේ සමහර කොටස් ඉතුරු කරගෙන. එහෙනම් ඒකේ සියල්ල කියන වචනයක් එතන ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබයි මායි වචන වලින් එලියට පේන්න කරන අපේ ක්‍රියාවන් වලින් සාමුවෙල්ව ළඟ තබාගෙන සාවුල් নমස්කාරයක් ඔසවන්න උත්සාහ කළා වගේ ප්‍රෝඩාකාරී දේවල් අපි ජීවිතේ කරලා ජය ගන්න බෑ. දෙවියන් වහන්සේ ගැන පිළිකුල් කරනවා ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ අප්‍රසන්න දෙයක්. ඔබ එළියට පේන්න මනුෂ්‍යයන්ගේ ඇස්වලට පේන්න ඔබට දේවල් කරන්න බැරි වුණත් ඔබේ හදවත දෙවියන් වහන්සේ ඉදිරියේ කැඩෙනවා නම් ඒ තුල දෙවියන් වහන්සේ ප්‍රසන්නයි නැවත දෙවියන් වහන්සේගේ යහපත් අභිමුඛය තුල රැඳෙන්න ඔබට උන්වහන්සේ අවස්ථාවන් උන්වහන්සේ සාදලා දෙනවා. දාර්ශනික ජීවිතේ වුණාමු දේවල් වෙනස්. අපිට බලනකොට සමහරවට හිතෙන්න පුළුවන් සාවුල්ට වඩා දරුණු දේවල් දාවිත් කරේ. නමුත් තිබුණු වෙනස මොනවාද? දාවිත්ගේ ප්‍රතිචාරය එක ෂණයෙන්ම දෙවියන් වහන්සේගේ කාරණාවන් වලට යටත් වෙලා වරද පිළිගත්තා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඇඬුවා, වැළපුණා තමන්ගේ වරද පිළි අරගෙන. ඔබට ඔබේ හදවත දෙවියන් වහන්සේ සමග ඔබ තබා ගන්න. දෙවියන් වහන්සේ ඔබේ ගමනේදී ඔබට අතපසු වීම වුණු කාරණාවන් නැවත නිවැරදි කරගෙන යන්නත් දේව ආශිර්වාදය ලබාගෙන ජීවිතේ සාර්ථකව ඉදිරියට යන්න දේව අභිමුඛයෙන් ඔබව ආශිර්වාද කරමින් ඔබව පූර්ණ කරමින් දෙවියන් වහන්සේ ඔබව රැගෙන යයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළසේක්වා. ආමෙන්. හොඳයි අපි දේව මෙහි අවසන් කරලා යාඥා කරන්න යනවා. අද දවසේ අපි වචනේ ඇසූ ලෙසත් මොකද දෙවියන් වහන්සේගේ වචනය කියන වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝද වෙයල්ලා මේ කාලය තුල අපි නිවෙස් වලට වෙලා සිටින අතරතුර වචනය අහලා ඒ තුල පවතින ජීවත් වෙන්න මා හිතනවා හොඳම කාලයක් තීරණ අරගෙන ඒ නිසා අපි යාඥා කරමු දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට උපකාර කරයි අපට ආශිර්වාද කරයි අපට උන්වහන්සේගේ මඟ පෙන්වීමත් ශක්තියත් ධෛර්යයත් එවගේම අපි යාඥා කරමු අපේ දේශය ගැන. එවගේම දුක්විඳින සෙනග දේශයක් හැටියට ඉතාමත් කනගාටුදායක සහ ඉතාමත් අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක අපි ජීවත් වෙන්නේ. අපි යාඥා කරමු. ස්වාමිනි ඔබ වහන්සේගේ අනුකම්පාව අපේ රට මත මේ දවසේ පතිත කරන්න. සියලු බල ඇති සර්ව බලධාරී දෙවිපියාණනි අපි යාඥා කරනවා පළමුකොට අද දවස්සේ ඔබ වහන්සේගෙන් ඇසුනා වූ පනිවිඩය ගැන. සහයේ පනිවිඩය තුළ ඔබ වහන්සේ අපි එක එක්කෙනාට වෙන්වෙන් වශයෙන් කතා කලා වූ කාරණාවල් ගැන. දෙවිස්වාමීන් වහන්ස අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ ආත්මරන් වහන්සේගේ උපකාරයක් පිහිටත් අනුග්‍රහයත් අප සමගතියන්න. ස්වාමිනි මේ තත්ත්වය තුළින් ජයගන්න අවශ්‍ය උපකාරය අපට දුන මැනව. විශේෂයෙන් යාඥා කරනවා එන්නාව සතිය ගැන ස්වාමිනි අපේ දේශය ගැන දේශයේ දුක්විදින සෙනග ගැන ස්වාමිනි මේ වෛරසය නිසා ගංවතුර නිසා ස්වාමිනි නොයෙක් වගාවන් වලට හානි වෙලා තියෙන වෙලාවක වන සතුන්ගෙන් තියෙන කරදර වලින් සහ ස්වාභාවික උපද්‍රව වලින් මේ දේශයේ සෙනග ආරක්ෂා කළ මැනව ස්වාමිනි බඩගින් ඉන්න සියලු දෙනාට සැපයුව මැනව. දෙවි ස්වාමින් වහන්ස අපි ඉල්ලා සිටිනවා දේශයක් ලෙස අපි යාඥා කරනවා යම් ආකාර අපවිත්‍රකම් අධර්මිෂ්ඨකම් ස්වාමිනි වලට අපි සමාව ඉල්ලනවා. අපි පසුතැවිලි වෙනවා. අපේ පාපේ අපි ඔබ වහන්සේට කියා දෙමු නම් ඔබ වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ඒකට සමාව දෙන්න. දෙවි ස්වාමිනී එන්නා වූ සතියත් එන්නා වූ දවස් අපි ඔබ වහන්සේගේ යත්වලට බාර දෙනවා. අපි ගන්න තීරණ සහ අපි කරන සියල්ල තුළ ඔබ වහන්සගේ නාමය මහිමයට පත් කරන්න අපට උපකාර කළ මැනව. ඔබ වහන්සේ අප සමග සිටිය මැනව. ඔබ වහන්සගේ විශේෂ අනුග්‍රහයත් කරුණාවත් අපට දුන මැනව. දැන් අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑක්වලට බාර වෙනෝ. ස්වාමිනි ඔබ වහන්සේගේ දේව ආශිර්වාදය අප සමග තැබුව මැනව. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක්වා. ස්වාමින් වහන්සේ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක්වා. සමිධානෝසිය නෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සමාධානය දෙනසේක්වා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. ඔබ සීලු දෙනාට යේසු පිහිටයි.